පින්නතුනි ඊළඟට අපි සඳහන් කළා ආකාර දෙකකින් සතුටු වෙනවා කොහොමද සමාධි වශයෙන් හා විපස්සනා වශයෙන් කියලා. ඒ දේශනාවටම කරුණු එකතු කරනවා නම් අද දේශනාවේදී සමාධි වශයෙන් කොහොමද කෙරෙන්නේ? ප්‍රීතිය සහිතව ධාන දෙකට සමවදිනවා. සමාධි වශයෙන් කෙරෙන්නේ ප්‍රීතිය සහිතව ධාන දෙකට සමවදිනවා. ඒ සමවදින ෂණයෙහි ඒ සංප්‍රයුක්ත ප්‍රීතිය හේතු කොටගෙන සිත සතුට වීම විශේෂයෙන් සතුට වීමකට ලක් වෙනවා. සංප්‍රයුක්ත ප්‍රීතිය හේතු කොටගෙන සතුට වීම විශේෂ වශයෙන් සතුට වීමක් බවට පත් වෙනවා. විපස්සනා වශයෙන් කොහොමද ප්‍රීතිය සහිතව ධාන දෙකටම සමවදිනවා මේ වෙලාවට කියලා සඳහන් කරනවා. ප්‍රීතිය සහිතව ධාන දෙකටම සමවදිනවා කියලා සඳහන් කරනවා. ඊළඟට මේ ධානයෙන් නැගිටලා මේ ධානයේ තියෙන ධාන අරමුණ ධානයෙන් ඉන්න පුජ්‍යලයකට තියෙන ධානයේ තියෙන ධාන අරමුණ විතරයි. එහෙනම් පින්නතුනේ මේ ධානයේ තියෙන ධාන අරමුණ විතරයි වෙන අරමුණක් නැහැ කියලා සඳහන් කරනවා. ධානයෙන් ඉන්න පුජ්‍යලයකට ධාන අරමුණෙන් තොර වෙන දෙයක් නැහැ ධාන අරමුණෙන් තොර වෙන දෙයක් එනවනම් එයා ධානයේ නෙමෙයි නෙමෙයි ඉන්නේ. අන්න ඒ නිසා මේ ආස්වාස ප්‍රාස්වාස හේතු කොටගෙන ධානයට සමවදිමින් ආස්වාස ප්‍රාස්වාස කියන ධර්මතා දෙක නිමිත්ත විතරක් තියාගෙන ඉන්නවා. ආස්වාස ප්‍රාස්වාස කියන ධර්මතා දෙකයි නිමිත්තයි තියෙනවා මේ ධානයේ ඉන්න කෙනාට. ආස්වාස ප්‍රාස්වාස නිසානේ මේ ධානයට ආවේ. නිසා ආස්වාස ප්‍රාස්වාස දෙක තියෙනවා. නිමිත්ත තියෙනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස සහ නිමිත්ත දැනගනිමින්ම මේ ධානයේ ඉන්න වෙන කිසිම දෙයක් ධානයේ ඉන්න වෙලාවට මතක් වෙන්නේ මතක් වෙන්නේ නැහැ. මතක් කරන්නත් බෑ කියලා සඳහන් කරනවා ධානයේ තියෙන ඒ ධාන අරමුණම අරමුණම විතරයි. ආන් ඒ ධානයෙන් නැගිටලා සාමාන්‍ය තත්වයටපත් වුණාට පස්සේ මේ එදිනෙදා සාමාන්‍යයෙන් ජීවත් වෙන කෙනෙකුට වඩා සමාධියක් ඒ පුද්ගලයාට තියෙනවා. ධානයෙන් මිදිලා නැගිට්ටට පස්සෙත් එදිනෙදා සාමාන්‍යයෙන් ජීවත් වෙන අයට තියෙන සමාධියට වඩා සමාධියක් ඒ ධානයෙන් අවදි වෙච්ච පුද්ගලයාට තියෙනවා. ඒ ටික වෙලාවක් යනකම් ආය වෙන වෙන බාහිරට කතාබස් වලට වැටිලා බාහිර වැඩ වලට යෙදුනට පස්සේ ඒ ධානයේ ඒ ධානයේ බිඳිලා යනවා. අන් ඒ නිසා ධානාගත සිතකින් නැගිට්ටා විතරයි ඒ පුජ්‍යලයටයි ඒ අන් අයට වඩා ධාන සමාධියක් සමාධි සිතක් තියෙන්නේ. අන් ඒකට උදාහරණයක් දැක්වුවොත් කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න පුජ්‍යලයක් නිින්දෙන් අවදි වෙනවා. ආදි වෙච්ච ගමම්ම දුවන්න කිව්වොත් දුවන්න පුළුවන් වෙයිද? ආදි වෙච්ච ගමම්ම දුවන්න කිව්වොත් දුවන්න බැරි වෙනවා. මොකද තාම අර නිදිගතිය ඇඟෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා ගිහිල්ලා නැහැ. අන් ඒ වගේ සමාධියෙන් අවදි වෙච්ච ගමන් අවදි වෙලා හිටියට අන් අයට නැති සමාධියක් තමා තුළ තමා තුළ තියෙනවා. ඒ කාරණාව යතන සඳහන් කරන්නේ. අන්න ඒ වගේ මේ ධානයට සමවැදිලා ඉන්න මොහොතේ කිසිම අමතර දෙයක් හිතෙන්නේ නැහැ වගේ මේ ධානයෙන් නැගිට්ට පුද්ගලයාටත් අමතර දේවල් හිතන්න හැකියාවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම හැකියාව තිබුණත් මේ ධානය ළඟ ළමගම සමවැදිලා තිබ්බ බව නිසා විශේෂ සමාධියක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. බාහිර දේවල් හිතන්න හැකියාව තිබුණත් ධානයේ ළඟ ළඟම සමවැදිලා හිටපු නිසා තාමත් විශේෂ සමාධියකම තමයි අවදි වෙලා හිටියත් අවදි වෙලා හිටියත් ඉන්නේ. ආන් ඒ නිසා Tamanට අවශ්‍ය තැනක් විතරයි හිතන්නේ වෙන ශක්තියක් තියෙනවා අපි. මොකද Tamanට අවශ්‍ය තැනක් විතරයි කල්පනා කරන්නේ. අනවශ්‍ය දේවල් කල්පනා කරන්න යන්නේ මොකද තාම මේ ධානයේ ආසන්නයේම Taman ඉන්න නිසා. ආන් ඒ නිසා පින්නතුනි අපි මේ කාරණාවේදී සාමාන්‍ය ජීවිතයේ මේ ප්‍රගුණ කරන දේවල් මේ සාමාන්‍ය ජීවිතේ ප්‍රගුණ කරන දේවල් බොහොමයක් හිතන්න යන්නේ නැහැ. මට අත්‍යවශ්‍ය දෙයක් විතරයි එතකොට හිතෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා පින්නදී කෙනෙක් මේ කාමාවචර සමාධියක් මේ ලෝකේ හරියටම එදිනෙදා වැඩක් කරගන්නත් හොඳ කාමාවචර සමාධියක්වත් තියෙන කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. අපි කියමු කෙනෙක් පාඩම් කරනවා. පාඩම් කරලා ඉවර වුණාම සමහර කෙනෙකුට කියවපුවා එකක්වත් මතක නැහැ. කියවගෙන කියවගෙන ගියා විතරයි. සමහර කෙනෙක් සමහර කෙනෙක් පොත කියවලා ඉවර වෙලා ආයෙ පොත බලන්නේ නැතුව ඒක සාරාංශ කරනවා. පොතේ තිබිච්ච දේ සෑහෙන්න මතක තියාගෙන සාරාංශ කරලා කියනවා මේ පුතේ අන්තර්ගතය මෙන්න මේකයි කියලා. සමහර කෙනෙකුට එහෙම කරන්න එහෙම කරන්න බෑ. එහෙනම් අර කාමාවචර සමාධියක්. මොකද පොත කියවන වෙලාවේ කියවීම තුල විතරයි හිටියේ. වෙන බාහිර දේවල් කල්පනා කෙරුවේ නෑ. තවත් සමහර කෙනෙකුට කියවන්න ගත්තාම අකුරු දිහා බලාගෙන කියවනවා හැබැයි මෙතෙක් ජීවිතේ කල්පනා වෙච්ච නැති දේවල් සාමාන්‍යයෙන් ඉඳගෙන කල්පනා කරනවට වඩා වැඩියෙන් මේ කියවන වෙලාවට මතක් වෙන්න පටන් ගන්නවා. නමුත් පොතත් කියවනවා. කියවලා පොත වහලා තිබ්බට කියුවේ මොනවද කියලා මොකවත්ම මොකවත්ම මතක නැහැ. එහෙනම් එතකොට කාමාවචර සමාධියක් ඒ පිළිබඳව නැහැ. එනිසා පොතක් හරියට කියවුවොත් මතක තියාගන්න කාමාවචර සමාධියක් තියෙන්න ඕනේ. යම් සමාධියක් තියෙනවා පොත කියවන කෙනාට ඒකට කියන්නේ කාමාවචර සමාධිය. එතකොට යම් වැඩක් කරනකොට වාහනයක් එලවනකොටත් මේ කාමාවචර සමාධියක් තියෙනවා. ඊට සිහි කල්පනාවෙන් ඒ වැඩේ කෙරුවේ නැත්තම් අනතුරක් වෙන්න තියෙන බලපෑම ඊටාම වැඩි. කැත්තෙන් පිහියෙන් වැඩ කරනකොටත් ඒ සමාධියක් තියෙන්න ඕනේ. මම මේ වැඩ කරන්නේ මොන ආයුධෙන්ද මොන උපකරණයෙන්ද මේක කොහොම උපකරණයක්ද කියලා පරිස්සමට පිහිපාර කැතිපාර කොටනකොට පරිස්සම් වුණේ නැත්තම් ඒක අතේපයේ වැදිලා ඊට වඩා ලොකු හානියක් වෙනවා. ඒ කියන්නේ ඒ හැමතැනම කාමාවචර සමාධියක් තියෙනවා. ඒ සමාධියෙන් තොර වුණොත් එයාට ඒකෙන් කරදරයක් වෙන්න තියෙන ඉඩ කඩම ඉඩ කඩම වැඩි වෙනවා. එහෙනම් කරන්න එළඹුණ වැඩේ Tamanට හානියක් නොකරගෙන හරියටම කරන්න පුළුවන් වෙන්නේ යම් ඌ කාමාවචර සමාධියක් තියෙනවා නම් තියෙනවා නම් විතරයි. අන්න ඒ නිසා කල් සඳහන් කරනවා යම් කෙනෙක් යම් ක්‍රියාවක යෙදෙනවා නම් ඒ ක්‍රියාව හරියටම කරන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව ඇති වෙන මනාව සමාධියක් තුළ විතරයි කල්පනාවක් තුළ විතරයි. නමුත් ඒක කර කර ඉන්නකොට අපිට බාධා කරනවා සමහර කට්ටිය ඇවිල්ලා. හැබැයි මේ බාධාව එන්න පටන් ගත්තට පස්සේ මේ වැඩේ කරන්න බෑ. යම් කෙනෙක් අපි කියවෝ පාඩම් කර කර ඉන්නවා. පොතක් කියවනවා. හරිම රසවත්. නැගිටින්නෙම නැහැ. අඩ ගැහුවත් යන්නේ නැහැ. දැන් ඔන්න බඩගින්න ඇවිල්ලා. දැන් එයා බලපෑම් කරනවා බඩගිනි කියලා. කවුරු අඬ ගහලා නොගියත් දැන් පොත වහලා තියලා යනවා ආම් බඩගින්න බාධා කළා. එහෙම නැත්නම් පොත කියව කිවිනකොට නිදිමතක් එනවා. නෑ අද නම් කොහොම හරි මේ පොත කියවනවා කියලා කල්පනා කරනවා. මූණේ වතුර ගගා හරි කියවන්න උත්සාහ කරනවා. දන්නේම නැතුව ඉඳගෙනම පොත දිහා බලාගෙනම ඇස් දෙක පියවෙනවා. ආය හැරෙනවා, ආය පියවෙනවා. ඒ වෙලාවට කල්පනා කරනවා නෑ වහලා තියලා ගිහිල්ලා නිදා ගන්නවා කියලා. ආන් ඒ වාගේ නැත්තම් කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. අපි කියමු අපි පොතක් කියවනවා. අපි නැත්තම් බණක් අහනවා. ගෙදර කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අර එක්කෙනෙක් හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා. දැන් එතන ඉඳලා පොත කියවන්න පුළුවන්ද? මං කියනවා මං ටිකකින් එනකන් ඉන්න කියන්නේ කියලා. නමුත් හිත ඇතුලේ දැන් බලපානවා අර මිනිස්සයා මොනවා හිතයිද දන්නේ එයා මොනවා වගේ හදිස්සියකට ඇවිල්ලා තියෙනවද දන්නේ අපි හරි මාන්නක්කාරයි අහංකාරයි කියලා හිතේද දන්නේ අතෙන්ට යන්නෙත් නැහැ පොතක් කියවනවා නමුත් හිත මේ වගේ තර්කවලත් යෙදෙනවා. ඉතින් පොත කියවට ඇති වැඩකුත් නැහැ අරමිනියා හම්බෙන්න ගියෙත් හම්බෙන්න ගියෙත් නැහැ ඊට වඩා වහලා දාලා ගිහිල්ලා කතා කරලා එන එක කතා කරලා එන එක හරි වටිනවා. ආන් ඒ වාගේ බාධා ජීවිතයට එළඹෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ මොකවත් බාධාවක් නැතුව කාමාවචර සමාධියකින් මේ වැඩේ කරගෙන ගියොත් ආන් ඒ වැඩේ හරියටම ලස්සනට නිමා කරලා නිමා කරලා තියෙනවා. හැබැයි හැමෝටම මේ කාමාවචර සමාධිය එන්නේ එන්නේ නැහැ. ඒකයි මම කිව්වේ සමහර කෙනෙකුට මොනතරම් කියවපන් කොච්චර කිව්වත් කොච්චර කිව්වත් මතක නැහැ. සමහර අය කියනවා බණ නම් අහනවා තමයි පැය දෙකේ තුනේ ඉඳගෙන. ඒ වුණාට මතක හිටින්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ කියලා කියන අය ඕන තරම් ඉන්නවා. ධර්ම කාරණාව පිළිබඳව ලොකු ප්‍රීතියක් සහ වොමනාවක් නැහැ. වාඩි වෙලා හිටියට හිත තියෙන්නේ හිත තියෙන්නේ වෙන කොහෙවත්. ඒ හින්දා ඒ කාරණාව සම්පූර්ණ වෙලත් සම්පූර්ණ වෙලත් නැහැ. අන්න ඒ නිසා හරියටම සම්පූර්ණ කරගන්න නම් මේ කාමාවචර සමාධියකුත් අපිට අවශ්‍යයි. එතකොට එයින් මිදිච්ච සමාධිය කොයිතරම් කොයිතරම් ශ්‍රේෂ්ඨ වෙයිද? මේ මේ නිසා සඳහන් කරනවා මේකත් ඊළඟට අපි මේ කතා කරන්නේ මේ කාමාවචර සමාධියට එහා ගියපු සමාධියක් ගැන. අපි කියවනේ කාමාවචර සමාධිය එහෙමනම් රූපාවචර සමාධිය කොහොම වෙයිද? නමුත් මේ කතා කරන්න හදන්නේ කාමාවචර සමාධිය ගැන නෙමෙයි රූපාවචර සමාධියක් ගැන. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ සමාධියට සමවැදිලා මේ කියන ධානය මට්ටම් දෙකෙන් එකකට සමවැදිලා එයි නැගිට ගමන්ම විදර්ශනා කරන්න තියෙන ශක්තිය වැඩි කියලා. ධර්මයේ විමසන්න තියෙන ශක්තිය වැඩි. මොකීකට සමවැදිලාද? ධානා මට්ටම් ප්‍රථමයේ හෝ දෙවනේ. මේ ධානා මට්ටම් දෙකෙන් එකකට සමවැදිලා එතන ඉඳලා විදර්ශනා කරන්න තියෙන ශක්තිය ඊටාම ඊටාම වැඩි. මේ සමාධියට සමවැදිලා සමාධියෙන් අවදි වෙච්ච කෙනෙකුට විදර්ශනාව දියුණු කරගන්න තියෙන හැකියාව ඊටාම ඉහළයි කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. එහෙම ධානයෙන් නැගිටලා ධානයේහි තියෙන ප්‍රීතියම ඒ ප්‍රීතියට කොයිතරම් සමවදින්න ඕනේද? එහෙම නැත්නම් ධානයෙන් නැගිටලා ධානයේහි තියෙන ප්‍රීතියම නැති වෙනවා. ඒ කියලා කියන්නේ ධානයේට සමවැදිලා ධානයේ තියෙන ප්‍රීතියම නැති වෙනවා. මොකද මේ ධානයේ තියෙන ප්‍රීතියම නැති වෙනවා. අනිත්‍ය ස්වභාවයෙන් දකින්න කියලා කියන්නේ. ධානයේට සමවැදිලා ඉන්නකොට පුදුම ප්‍රීතියක් තියෙනවා. නමුත් ඒ ධානයේ ඇතුලේ ඉඳලාම කල්පනා කරන්න ඕනේ මේ ප්‍රීතිය මේ ප්‍රීතිය නැති වෙනව නේද? මේක ෂය වෙනව නේද? මේක හිතින් බලන්න පුළුවන් වෙනවා. ධානයේට සමවැදිලා ඉන්නේ ඒ ධාන ප්‍රීතිය දකිනවා විඳිනවා දැන්. ඒ විඳින අතරෙම මෙනෙහි කරනවා අනේ මේ ප්‍රීතිය නැති වෙනව නේද? මේ ප්‍රීතිය ෂේ වෙනව නේද කියලා. ඒ ධානය ඇතුලේ ඉඳගෙනම ඒක බලන්න ඒක බලන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ සඳහන් කරනවා බංගානුපස්සන ආදී වශයෙන් හඳුන්වන මේ විදර්ශනා දැකීම් වලට යෙදෙන්න පුළුවන් වෙනවා. ඒ ධානයේ ඇතුලේ ඉඳලම අනිත්‍යතාවය දකිනවා වගේ මේ ධානයේ තුලට සමවැදිලා මේ විදර්ශනා දැකීම් වලට ඒ දැකීම් දකින්න, ඒ දැකීම් සිහිපත් කරන්න පුළුවන් වෙනවා. මොකද හොඳ විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට මේ අනිත්‍යතාවය දකින්න පුළුවන් වෙන්නේ. නැත්තම් අනිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වට අපි ඕක දැක්කේ නෑනේ වචන වලින් කිව්වා විතරනේ. නිසා හොඳ විදර්ශනා ප්‍රඥාවක් තියෙන කෙනෙකුට විතරයි හරියටම අනිත්‍යතාවය දකින්න පුළුවන් වෙන්නේ. ආන් ඒ නිසා සඳහන් කරන මේ විදර්ශනා දැකීම් වලට යොමු වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වාගේ පුද්ගලයෙකුට විතරයි කියලා. අන්න ඒ විදර්ශනාව සහිත ෂණයෙහි ඒ ධාන සංප්‍රයුක්ත ප්‍රීතිය අරමුණු කරලා සිත සතුටු කරනවා. ධාන සංප්‍රයුක්ත ප්‍රීතිය අරමුණු කරලා ධානයට සමවැජිච්ච ප්‍රීතිය අරමුණු කරලා ඒ සිත ඒ පුද්ගලයා විසින් සතුටටපත් කරනවා. අන්න ඒකට කියනවා විදර්ශනා වශයෙන් සතුට වීම කියලා. ධානයේ තුලින් සතුට වෙනවා. ඒකට කියනවා විදර්ශනා වශයෙන් විදර්ශනාව තුලින් හරියටම දැකලා සතුට වෙනවා කියන එකට කියනවා විදර්ශනා වශයෙන් සතුට වෙනවා කියලා. ඊළඟට පින්නතේ මේ කලින් මේ ධානයේ තුල ඉන්න වෙලාවේ මේ ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදී කියපු තැන්වලදී ධානයේ තුලදී සමත වශයෙන් තමයි සතුට වෙන්නේ. ධානයේ තුලදී මේ සතුට වෙන්නේ සමත වශයෙන් කියලා සඳහන් කරනවා. ධානයෙන් නැගිටලා මේ ප්‍රීතිය කියන ධර්මතාවය දිහා බලලා ඒ සතුටත් දැනගනිමින් මේ ප්‍රීතියෙහි ලක්ෂණය හා කෘත්‍ය වෙන වෙනම අවබෝධ වෙලා ධානයේහි ලක්ෂණය හා කෘත්‍ය වෙන වෙනම අවබෝධ වෙලා නැත්නම් සතුට දැනගැනීමින්ම ප්‍රීතියෙහි ලක්ෂණය හා කෘත්‍ය ධානයේහි ලක්ෂණය නෙමෙයි ප්‍රීතියෙහි ලක්ෂණය හා කෘත්‍යය දැන් එහෙනම් අපේ අයට මතකයි අපි ප්‍රීතියෙහි ලක්ෂණය හා කෘත්‍ය කතා කළා. ප්‍රීතියේ ලක්ෂණ දෙකක් පිළිබඳව කතා කළා. සාමාන්‍ය ලක්ෂණයයි මේ පොදු ලක්ෂණය සහ අනිත්‍ය ලක්ෂණය. අන් එහෙම ලක්ෂණ දෙකක් ගැන අපි සඳහන් කළා. මේ සඳහන් කරන්නේ ප්‍රීතියෙහි ලක්ෂණය කියලා මේ සඳහන් කරන්නේ ඒක. වෙන වෙනම අවබෝධ වෙලා ඒ ධර්මතාවයන් මේ මේ ලක්ෂණ වලින් යුක්තයි මේ මේ කාර්යයන් ඒ ප්‍රීතිය තුලින් කෙරෙනවා කියලා කල්පනා කරා. මේ මේ ලක්ෂණ වලින් යුක්තයි, මේ මේ කාර්යයන්ගෙන් යුක්තයි. ආදී වශයෙන් වෙන වෙනම ඒ කාරණාව අවබෝධ කරනවා. මේන් මේ අවබෝධ කරන ස්වභාවය තුල නিত্য නැහැ. අපි අනිත්‍ය ස්වභාවයක් සාමාන්‍ය ලක්ෂණයක් පොදු ලක්ෂණයක් කතා කළානේ. ආන් එහෙම අවබෝධ වෙලත් මේක නිත්‍ය නෑ. මේක නැති වෙනවා. මේක කැඩෙනවා. මේක බිඳෙනවා. මේක වයසට යනවා කියන කාරණාව වැටහෙද්දී සඳහන් කරනවා විපස්සනා වශයෙන් අරමුණු වෙන බව සඳහන් කරනවා. ප්‍රීතියෙහි කෘත්‍යයයි ප්‍රීතියෙහි ලක්ෂණයයි අවබෝධ කරමින් ප්‍රීතිය දකිමින් ඒ පුජ්‍යලයා කටයුතු කරන වෙලාවේ ඊළඟට විදර්ශනාව තුළින්ම එයාට වැටහෙන්න පටන් ගන්නවා ඒත් එක්කම මේ ප්‍රීතිය නিত্য නিত্য නෑ පොදු ලක්ෂණේ වැටෙන්න පටන් ගන්නවා එහෙමනම් මේක නিত্য නෑ මේක නැති වෙනවා මේක කැඩෙනවා මේ දේ විනාශ වෙලා යනවා ඒ වගේම මේක බිඳෙනවා වයසට යනවා කියලා කියන්නේ ටික ටික ටික ටික මේක ෂය වෙලා යනවා කියන කාරණාව වැටහෙන්න පටන් ගන්නවා ආන් එහෙම වැටෙද්දී විපස්සනා වශයෙන් අරමුණු වෙන බව සඳහන් කරනවා මේ වැටහීම අරමුණු වීම වෙන්නේ මොකක් වශයෙන්ද විදර්ශනා විදර්ශනා වශයෙන් සමාදහං චිත්තං ප්‍රථම ධාන වශයෙන් අරමුණෙහි සිට සමව බැඳිලා තියෙනවා සමාදහං චිත්තං ප්‍රථම ධානයේ වශයෙන් අරමුණෙහි සිට බැඳිලා තියෙනවා එක්ප්‍රස් කරලා තියෙනවා කියන එකයි එතන සඳහන් කරන්නේ මෙතන පින්නතින ඒතර සමාදහං මොකද්ද මේ සමාදහං කියලා කියන්නේ සම ලෙස බැඳ තැබීම සමාදහං චිත්තං සිත සම ලෙස බැඳ තැබීම කියන ඒ කාරණාවෙන් සමාධියටපත් වෙනවා. කොයි වගේද? මෙන්න මේ ප්‍රභේද දෙක සඳහන් කරනවා ප්‍රභේද දෙක කියලා තියෙනවා ධානයෙන් නැගිටලා ධාන සංප්‍රයුක්ත සිත නැති වෙනවා බිඳෙනවා ධානයෙන් නැගිටලා ධාන සංප්‍රයුක්ත කියන්නේ ධානයේ සහිත සිත ওই වගේ දේ නැති වෙනවා, බිඳෙනවා, වයසට යනවා කියන මේ කාරණාවේදී මේ කාරණාව මනාව අවබෝධ වෙන වෙලාවේදී විදර්ශනාවක් ලැබෙනවා. මේ කාරණාව අවබෝධ වෙනකොට විදර්ශනාවක් ලැබෙනවා. ඒ කියන්නේ මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනකොට විදර්ශනාවක් ලැබෙනවා. ඒ විදර්ශනාව තුළින් තමයි අවබෝධ වෙන්නේ. ඒ විපස්සනාව තියෙන වෙලාවේ හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. විදර්ශනාවෙන් යුක්ත වෙලා විහිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. හැබැයි ඒ ඒකාග්‍රතාවය වැඩි වෙලා තියෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊටාම ෂණිකයි. ඒ ෂණිකයි කියන වචනේම සඳහන් කරනවා මේ විදිහට කණික චිත්ත ඒකග්ගතා කියලා ඒක සඳහන් කරනවා. ඒ විදර්ශනාව තියෙන්නේ ඊටාම ටික වෙලාවයි. කණික චිත්ත ඒකග්ගතා ෂණිකයි කියලා සඳහන් කරන්නේ ඒකයි. ඊටාම සුළු මොහොතක් ලැබෙන එකඟතාවයක්. අන් ඒ නිසා ඒ මොහොතින් මොහොත ලැබෙන සිතෙහි එකඟතාවයේ වශයෙන් අරමුණෙහි සිත කුසල පක්ෂයේ පිහිටවනවා. සිත කුසල පක්ෂයේ පිහිටවනවා. සම කියලා කියන්නේ කුසල පක්ෂයේ. එතන සම කියන වචනේ කියන්නේ කුසල පක්ෂයේ. එහෙම නැත්නම් හොඳ ආකාරයේ සම කියලා කියන්නේ කුසල පක්ෂයේ නැත්නම් හොඳ ආකාරයේ. විෂම කියලා කියන්නේ අකුසල පක්ෂයේ වැරදි ආකාරය. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ සිත සමව තියලා. ඒ කියන්නේ හිත කුසල පක්ෂයේ තියලා. සමාදහං චිත්තං අස්සසිස්සාමීති යන ආකාරයෙන් හික්මෙනවා. එතකොට සමාදහං චිත්තං කියලා කියන්නේ හිත කුසල පක්ෂයේ තියලා කුසල් සහිතව අස්සසිස්සාමීති ආස්වාස කරමින් හික් වෙනවා. හිත කොහෙද තියලා තියෙන්නේ දැන්? කුසල පක්ෂයේ හිත තියලා ආස්වාස කරමින් හික්මනවා කියන එකයි කියන්නේ. මේ සමව තබනවා කියන එක පින්නතුනි සඳහන් කරනවා තීන මිද්දේට යන්නෙත් නැහැ. එතකොට හිත කුසල පක්ෂයේ තිබ්බ කියලානේ කියවේ. තීන මිද්දේට ගියා නම් අකුසල පක්ෂයේ. එතකොට තියෙන්නේ විසම පක්ෂයේ. නීවරණනේ. එහෙමනම් හිත සමව තැබුවා කියලා කියහම තීන මිද්දේට යන්නෙත් නැහැ. උද්දච්චයට යන්නෙත් නැහැ. පහලට නැමෙන්නෙත් නැහැ. උඩට එසවෙන්නෙත් නැහැ කියන එක එතන සඳහන් කරනවා මේ සමව බලනවා කියලා කියලා මේකට කියනවා. සමව තියලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ඒ නිසාම සමාධිස්ස සමාධිස්සවා උක්කංශ ගමනේන ආනෙන්ජ පත්‍යා සම්මදේව තිතං හෝති සමාධිස්සවා උක්කංශ ගමනේන ආනෙන්ජ පත්‍ය සමාදේව තිතං හෝති ආනෙන්ජ පත්‍ති මෙතන මෙතන ආනෙන්ජ පත්‍ති කියලා කියන්නේ නොපැකිලෙන තත්වයටපත් වෙනවා කියන එක. ආනින්ජයි කියලා කියනවා නොපැකිලෙන තත්වයටපත් වෙනවා. එතකොට ආනින්ජ සමාධි කියලා කියන්නේ අරහත් ඵල සමාධියට කියලා සඳහන් කරන ආනෙන්ජ සමාධිය කියලා කියන්නේ රහත් බවට. පැකිලෙන්නේ නැහැ. ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ අරූප ධානවල තියෙන සමාධියට කියලා සඳහන් කරනවා. ආනෙන්ජාභි සමාධි කියලා කියන්නේ අරූප ධානවල තියෙන සමාධියට. ඒ අරූප ධානවල තියෙන සමාධියට ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ මොකද කියලා විස්තර කරනවා. අනෙක් රූපාවචර සමාධීන් සමග බලද්දී ඊට වඩා වැඩි සමාධියක් තියෙන නිසා අරූප ධාන වලට ඒ විදිහට කියනවා කියලා සඳහන් කරනවා. රූපාවචර සමාධියට වඩා වැඩි සමාධියක් තියෙන නිසා ආනෙන්ජාබි සංකාර කියලා කියනවා. ආනෙන්ජ සමාධි කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඵල සමාපත්තීන්ට සමවැදුන පුද්ගලයාට වඩා නොසැලෙන ගුණය වැඩි නිසා අරහත් ඵල සමාපත්තියට ආනෙන්ජ සමාධි කියලා කියනවා. සෝවාන් සකදාගාමි අනාගාමි උත්තමයන්ට වඩා ඉහළ සමාධියක් නොසැලෙන සමාධියක් තියෙන නිසා ආනෙන්ජාවි සමාධි කියලා කියනවා රහතන් වහන්සේට තියෙන සමාධියට. ආන් ඒ නිසා මෙතන සමාධං කියලා කියන්නේ ඒ නොසැලෙන ආකාරයට මේ කුසල ධර්මයන් එකට බැඳලා තබලා තියෙන නිසා මේ නමින් හඳුන්වනවා කියලා සඳහන් කරනවා. විමෝචයන් චිත්තං අස්සසිස්සාමීති සික්කති විමෝචයන් චිත්තං අස්සසිස්සාමීති සික්කති කියලා කියන්නේ සිත විශේෂයෙන් මුදවමින් ආස්වාස කරන්නෙමි ප්‍රාස්වාස කරන්නෙමි කියලා හිතනවා සිත විශේෂයෙන් මුදවමි කියලා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා මොන වගේන්ද මේ මුදවන්නේ කියලා සඳහන් කරනවා ප්‍රථම ධානයේට සමවදින්න උවමනා නිසා නීවරණ වලින් මුදවනවා. සිත විශේෂයෙන් මුදවනවා කියලා කීවේ එතකොට මොන වගේ මුදවමින්ද මේ ආස්වාස ප්‍රාස්වාස කරන්නේ? නීවරණ වලින් මුදවමින්. ප්‍රථම ධානයේට සමවදින්න ඕනෑ හින්දා හිත නීවරණ වලින් මුදවමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. විශේෂයෙන් නීවරණ වලින් මිදිලා ප්‍රථම ධානයේට සමවදින නිසා කියනවා ප්‍රථම ධානයේදී සිත නීවරණයන්ගෙන් මුදවනවා කියලා. ප්‍රථම ධානයේට සමවදින්න නම් නීවරණ වලින් මිදෙන්නම මිදෙන්නම ඕනේ. ඒ නිසා නීවරණ වලින් සිත මුදවනවා කියලා මෙතන සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා ඊ타ම අමාරුවෙන් නීවරණ වලින් මිදිලා ප්‍රථම ධානයේට සමවැදිලා ආකාර පහකින් එම ධානය ප්‍රගුණ කරලා බැලුවහම අවබෝධ වෙනවා මේ ප්‍රථම ධානයේ තියෙන අංග පහ අතර විතක්ක ਵਿਚාර කියන අංග දෙක ප්‍රාථමිකයි කියලා. පහත් උසස්යයි කියලා හඳුන්වන්න බෑ. ප්‍රථම ධානයේ තියෙන අංග පහෙන් විතක්ක ਵਿਚාර. අපි මේ කාරණා සාකච්ඡා කෙරුවා. ප්‍රථම ධානයේ තුල තියෙන කාරණා ටික විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා. ඒවා ප්‍රථම ධානයේ තියෙනවා. එතකොට මේ ප්‍රථම ධානයේ තියෙන අංග පහෙන් මේ විතක්ක ਵਿਚාර කියන අංග දෙක ඊටාම ප්‍රාථමිකයි. පහත් මට්ටමේ තියෙන්නේ උසස් මට්ටමේ නෑ කියලා වැටහෙන්න පටන් ගන්නවා. උසස් යයි හඳුන්වන්න බෑ කියලා සඳහන් කරනවා වැටහෙනවා උසස් නෑ විතක්ක ਵਿਚාර. එම නිසා මේ විතක්ක ਵਿਚාර අතහැරලා මේ ධානයට සමවදින්න පුළුවන් නම් හොඳයි කියලා සඳහන් කරනවා වීරය කරද්දී ඒක අතහැරිලා යනවා. දෙවන ධානයට සමවදින්න පුළුවන් වෙනවා. ඒ දෙවන ධානයට සමවදින්න පුළුවන් වෙන්නේ මොකක් හින්දාද? විතක්ක ਵਿਚාර අතහැරිච්ච හින්දා. දෙවන ධානයට යනකොට විතක්ක ਵਿਚාර අතහරින්න පුළුවන් වෙච්ච නිසා දෙවන ධානයට සමවදින්න පුළුවන් වෙනවා. දෙවන ධානයේදී විතක්ක ਵਿਚාරයන්ගෙන් සිත මුදවනවා. ඒ සිත මුදවලා තියෙන දෙවන ධානයෙන් මුදවනවා. පින්වතුනි මෙම ධානයේට සමවදින විට විමෝචයන් චිත්තං මොකද්ද මේ විමෝචයන් චිත්තං කියලා කියන්නේ? සඳහන් කරනවා විමෝචයන් චිත්තං. මෙතන සඳහන් කරනවා විමෝචයන් චිත්තං කියලා කියන්නේ විතක්ක ਵਿਚාරයන්ගෙන් මිදිලා ආස්වාස කරමි කියලා කියන එක දෙවන ධානයේදී තියෙනවා. විතක්ක ਵਿਚාරයන්ගෙන් මිදිලා ආස්වාස කරමි කියන හික්මීම විමෝචයන් චිත්තං අස්සසිස්සාමීති පස්සසිස්සාමීති කියලා සඳහන් කරනවා. ප්‍රථම ධානයේදී විමෝචයන් චිත්තං කියලා මෙනෙහි කරනවා නම් ප්‍රථම ධානයේදී විමෝචයන් චිත්තං කියලා මෙනෙහි කරනවා නම් කාමච්ඡන්දයෙන් සිත මුදවමින් ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි ව්‍යාපාදයෙන් තීන විද්යෙන් උද්දච්චයෙන් කුක්කුච්චෙන් විතිකිච්ඡාවෙන් සිත මුදවමි කියලා ආස්වාස කරනවා නම් ආන් ඒක මෙතන අදහස් කරනවා. ඒ කියන්නේ නීවරණයන්ගෙන් මිදෙනවා කියන කාරණාව සඳහන් කරනවා. නීවරණයන්ගෙන් මිදිලා ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි කියලා හිත හික්මවනවා හැම වෙලාවෙම මේ ප්‍රථම ධානයේදී විමෝචයන් චිත්තං කියලා මෙනෙහි කරනවා නම් තමයි එහෙම සඳහන් කරන්නේ. කාමච්ඡන්දයෙන් සිත මුදවනවා. ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච ආදී කාරණා වලින් හිත මුදවනවා. ප්‍රථම ධානයේදී ඒ කාරණාව එහෙම සිහිපත් කරලා සඳහන් කරලා තියෙනවා මේ විදිහට සිත මුදවමින් මුදවමින්ම මේ කාරණාව සිදු වෙනවා කියලා. ඊළඟට මේ භාවනා ක්‍රමයේදී භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරලා දෙන ආකාරයන් ඒක ආකාරයෙන් අපිට මනාව පැහැදිලි වෙන්නේ මේ ඉදිරි ගමන හරියටම සම්පූර්ණ කරගන්න නම් මෙන්න මේ නීවරණ කියන කාරණාව මනාව අපි හඳුනා ගන්න ඕනේ. නීවරණ හරියටම හඳුනාගෙන නීවරණ යටපත් කරගෙන නීවරණ ප්‍රහීණය කරන්න හැම වෙලාවෙම හිත දියුණු කරන්න ඕනේ. ඊළඟට මේ සීලබ්බත පරාමාස කියලා කාරණාවකුත් සාකච්ඡා කරනවා. ඒ සීලබ්බත පරාමාස තියෙන්නේ නීවරණ ඇතුලේ නෙමෙයි. එතකොට මොකද්ද මේ සීලබ්බත පරාමාසය කියලා කියන්නේ? දස සංයෝජන වලයි මේක පැහැදිලි කරන්නේ. වැරදි සීල සීල වෘත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම හරියටම මේ සීලයක් සමාදන් වෙනකොට වැරදි වෘතයක් ඔස්සේ ඒ ගමන යන්න යන්න බෑ. එහෙනම් සීල සමාදන් වෙන්න භාග්‍යතුන් වහන්සේ ක්‍රම තුනක් පැහැදිලි කළා. ශ්‍රේෂ්ඨත්වයට යන ක්‍රම තුනක්. දැන් අපි මම හිතන්නේ ක්‍රම තුන දන්නවා අපි මේක සාකච්ඡා කළා. විරති තුනක් පැහැදිලි කළා. පළවෙනි එක සම්පත්ත විරති. දෙවෙනි එක සමාදාන විරති. තුන්වෙනි එක සේතු ඝාත විරති කියලා විරති විරති තුනක් තියෙනවා. මොකද මේ සම්පත්ත විරති කියන්නේ? සම්පත්ත විරති කියලා කියන්නේ සාමාන්‍යයෙන් සම්පත්ත විරතිය තියෙන අපේ සමාජය ඕන තරම් ඉන්නවා. සමහර අය කතා කරනවා අපි අමුතුයෙන් සිල් සමාදන් වෙන්න ඕනේ නැහැ. අපි පන්සිල් කඩන්නේ නැත්තම් සිල් කැඩෙන දේවල් අපි අතින් කෙරෙන්නේ නැත්නම් අමුතුවෙන් සිල් ගන්න අමුතුවෙන් සිල් ගන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ගාව නිතරම සිල් තියෙනවා. හැබැයි ඒක ඒ තරම් උසස් හැඟීමක් නම් වෙන්නේ නැහැ. මොකද પરම්පරාවෙන්ම සිල් කඩන්නේ නැති අයත් ඉන්නවා. එහෙම හිතන අය ඉන්නවා. මගේ අම්මා සිල් කඩලත් නැහැ. මගේ තාත්තා සිල් කඩලත් නැහැ. මගේ සීයා සිල් කැඩුවෙත් නැහැ. මගේ ආච්චි සිල් කැඩුවෙත් නැහැ. ඒ නිසා අපි අතින් සිල් කැඩෙන්නේ නැහැ. නැහැ කියලා ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක අගය කරලා ඒක අගය කරලා නැහැ. එහෙනම් සමාදාන විරතිය ඊට වඩා හොඳයි. සමාදන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ළඟ පොරොන්දු වෙන්න ඕනේ. ස්වාමීනි මම ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි. එහෙමනම් දිවි හිමියෙන්ම මම මේ ප්‍රාණඝාතය සිද්ධ කරන්නේ නැහැ. එතකොට තව කෙනෙකුට ඕනනම් සමාදම් වෙන්න පුළුවන්. එක දවසකට සමාදම් වෙන්න බැරිද? එක දවසකට සමාදම් වුණේ නැහැ ඉතින් ඊට වඩා වටිනවා දිවිහිමියෙන් සමාදම් වෙන එක. අපි මෙහෙම කියමුකෝ ගොවියෙක් ඉන්නවා. දැන් ගොවියා නිසා එයාට කෘමිනාශක පාවිච්චි කරන්න වෙනවා. වර්තමාන හැටියට එයාට කෘමිනාශක පාවිච්චි කරන්න වෙනවා. එතකොට එයා කොහොමද මේක සමාදම් වෙන්නේ? එතකොට මේගොල්ලන්ට ලොකු බයක් ඇති වෙන්න පුළුවන් නේ. එහෙනම් මට සිල් ගන්නම සිල් ගන්නම බැරිද කියලා. දැන් අපි හිතමුකෝ පින්නතනි මේ එක සිල්පදයක් එක දවසක් හරියට පොරොන්දු වෙලා රැක්කත් ඒක පුදුම ආනිසංස සහිතයි. එතකොට මේ සිල්පද පහෙන් එකක් රැක්කත් ඒකත් පුදුමාකාර ආනිසංස සහිතයි. හැබැයි සමාදන් වෙලා අර විදිහට පොරොන්දු වෙලා. දැන් අපි කියමු මේ ගොවියා මෙයා එළවලු ගොවියෙක්. මෙයා හැමදාම සතියේ සෙනසුරාදර මෙයාට තෙල් ගහන්න සිද්ධ වෙනවා. අපි කියමු බ්‍රහස්පතින්ද සිකුරාදා දෙකේ මෙයා එළවලු ටික කඩලා ඊළඟ බ්‍රහස්පතින්ද සිකුරාදාට කලින් මෙයා හැමදාම තෙල් ගහන කෙනෙක්. ඒතකොට මෙයාට සමාදම් වෙන්න පුළුවන් හැමදාම තෙල් ගහන්නේ සෙනසුරාදාට. එහෙනම් මේ සෙනසුරාදා නැත්තම් මේ ඉරිදයා සමාදම් වෙනවා අද ඉඳලා. ලබන සිකුරාදා වෙනකන් ප්‍රාණඝාතය කියන සිල්පදයේ මැරුවත් කඩන්නේ නෑ මම. දිවි හිමියෙන් ප්‍රාණඝාතය රකින්නවා. එතකොට දවස් 5ක් මෙයා පුදුමාකාර වීරියක් වඩන්නේ දිවි හිමියෙන් කියලානේ පොරොන්දු වෙලා තියෙන්නේ. දිවි හිමියෙන් කඩන්නේ මේ දවස් පහේ රැකෙන සීලයම අප්‍රමාණ ආනිසංස සහිතයි. ඒකත් ඊටාම වටිනවා. එහෙම නැත්නම් දිවි හිමියෙන් මුළු ජීවිතේම සිල් කඩන්නේ නැහැ. එහෙම පොරොන්දු වෙන්න පුළුවන් නම් ඒක ඊටාම ශ්‍රේෂ්ඨයි. ඒක ඊටාම උත්තරීතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ගොවිතැන් කරන්න එපා කියලා කොතනවත් අහනම් කරලා නැහැ. හැබැයි කෘමිනාශක යොදන්න කියලා කිසිම තැනක දේශනා කරලා දේශනා කරලා නැහැ. අපි අර ගොවියා සම්බන්ධයෙන් කරපු පැහැදිලි කිරීම ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්න මිසක් ඒක වැරදියට තේරුම් ගන්නත් වැරදියට තේරුම් ගන්නත් එපා. සිල් පදයක තියෙන වටිනාකම ආරක්ෂා කිරීමේ වැදගත්කම පැහැදිලි වෙන්නයි ඒ කාරණාව සඳහන් කළේ. එහෙමනම් සමාදාන විරතිය ඒකයි සඳහන් කළේ දිවි හිමියෙන් කියලා හැම වෙලාවෙම සිල් සමාදන් වෙන්න කියලා. සේතුඝාත විරති කියලා කියහම සේතුඝාත විරති කියලා කියන්නේ යම් පාපයක් වෙන්න තියෙනවා නම් මා තුළ යම් කාරණාවක් යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුවම ඝාතනය කරලායි තියෙන්නේ. හේතුවක් නැහැ. මේ බොරු කියනවා කියන එක මගෙන් වෙන්න කිසිම හේතුවක් නැහැ. බොරුවක් කියවෙන්න තියෙන හේතුවම මා විසින් ඝාතනය කරලා උගුල්ලා ඉවර කරලා විනාශ කරලා ළමයි තියෙන්නේ. ඒ නිසා මගේ කටින් බොරුවක් පිට වෙන්න හේතුවක් ඇත්තෙම ඇත්තෙම නැහැ. මගේ අතින් ප්‍රාණඝාතයක් වෙන්න හේතුවක් ඇත්තෙම ඇත්තෙම නැහැ. ඒ කියන්නේ මං ගාව ඒ පිළිබඳව තණ්හාවක් ඇත්තෙම ඇත්තෙම නැහැ. බොරු කියන තණ්හාවක් ඇත්තෙම නැහැ. ප්‍රාණඝාත කරන තණ්හාවක් ඇත්තෙම නැහැ. ආන් ඒක අතිශ්‍රේෂ්ඨයි. මේ සේතු ඝාත හේතුව ඝාතනය කරපු විරතිය ඊටාම ශ්‍රේෂ්ඨයි. එතකොට සීලබ්බත පරාමාස පිළිබඳව සඳහන් කරාම වැරදි සීල වෘත අපි අනුගමනය කරනවා බොහෝ වෙලාවට. ආන් ඒ වැරදි සීල වෘත සියල්ලෙන්ම මිදෙන්න ඕනේ. හරියටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සීලමය ප්‍රතිපදාව මොකක්ද කියලා මනාව මනාව අවබෝධ කරලා තේරුම් අරගෙනම මේ ගමන ඉස්සරහට යන්න තියෙනවා නම් තමයි ඊටාව වටින්නේ ආන් එහෙම සීලයක් සමාදන් වෙච්ච පුද්ගලයෙකුට තියෙනවා සීල විසුද්ධිය කියන එක. මේ සීල විසුද්ධියත් එක්ක මේ ගමන යන කෙනාට ඒ ගමන හරි ඉක්මන් සැකවලින් තොරව විතිකිච්ඡාවෙන් තොරව යා වේගෙන් ඉස්සරහට යනවා සීල විසුද්ධියෙන් යුක්ත පුද්ගලයා. ආන් ඒ නිසා මනාව සීලබ්බත පරාමාසයෙන් වැළකෙන්න ඕනේ. මේ නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්න හැම වෙලාවෙම ප්‍රහීණය කරන්න හැම වෙලාවෙම වීරිය වඩන්න ඕනේ. එහෙම පුජ්‍යලෙව්කට මේ මග ඉස්සරහට වේගෙන් යන්න යන්න පුළුවන්කම තියෙනවා. එමනම් ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙමින් පවතින නිසා අපි ගිය දේශනාව නිමා වෙනකොට අද පුංචි කාරණාවක් සාකච්ඡා කරමු කියලා මතක් කළා දේවදත්ත ස්වාමීන් වහන්සේ ගැන. අපි ඒ කාරණාවට චුට්ටක් ඉඩ යොදාගෙන මේ කාරණාව සාකච්ඡා කරමු. දේවදත්ත ස්වාමින් වහන්සේ පංච අභිඥා අෂ්ට සමාපatti තිබ්බ කෙනෙක්. නමුත් උන්වහන්සේ නිරේගාමී වුණා. නිරේගාමී වෙනකොට පංච අභිඥා අෂ්ට සමාපatti නැහැ. මේ නිරේගාමී වෙනකොට නෙමෙයි. උන්වහන්සේ සංඝ ભેදේ කළා. සංඝ ભેදේ කරන්න හිතනකොටම මේ අභිඥා ඔක්කොම පිරිහෙනවා. හිතනකොටම පිරිහෙනවා. පිටතර මේ ආනන්තරීය පාප කර්ම කියලා කර්ම පහක් තියෙනවානේ. ඒ කර්ම පහෙත් තියෙනවා බලවත්ම ආනන්තරීය පාප කර්මය. මේ පහෙත් බලවත් එකක් තියෙනවා. ඒ බලවත් එක තමයි සංඝ ભેදය. බලවත්ම ආනන්තරීය කර්මය සංඝ ભેදය. සංඝයා ભેද කළොත් පිළිතුරේ ඒක කොයිතරම් බලවත්ද කියලා තියෙනවා. මෙතන මේ ආනන්තරීය කියලා කියන්නේ න අන්තරීය කියන එකයි. න අන්තරීයයි කියලා කියන්නේ අතරක් නැහැ. අතරක් නැහැ කියලා කියන්නේ මේ කයෙන් හුස්ම ටික පිට වෙනවත් එක්කම ඇහි පිල්ලම් ගහන කාලයක් නැහැ නිරේ. ඒකයි න අන්තරීය කියලා කියන්නේ. මේ පහ ආනන්තරීය කිව්වේ ඒකයි. කොයි තරම් භයානකද මේ පව් පහ. ඇහි පිල්ලම් ගහන කාලයක්වත් නැහැ නිරේට යන්න. මේ පහෙත් බලවත්ම එක බවට පත් වෙනවා සංඝ ભેදය. මොකද මේ අවීචයට ගියොත් අන්තර්කල්පයයි අවශ්‍ය. එතකොට කල්පය ගැන කල්පනා කරාම අසංඛ්‍ය කල්ප හතරක් තියෙනවනේ. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප හතරක් තියෙනවා. එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර්කල්ප 64ක් තියෙනවා. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප 4යි ඒක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර්කල්ප 64යි. ඒ අන්තර්කල්ප 64න් කල්පය පවතිනවා ඒක අසංඛ්‍ය කල්පයක කල්පය පවතිනවා. අනිකේ විනාශ වෙමින් පවතිනවා. අනිකේ විනාශ වෙලා පවතිනවා. අනිකේ හැදෙනවා. එතකොට මේ කල්පය පවතින මුල්ම අසංඛ්‍ය කල්පයේ අසංඛ්‍ය කල්පයේ මුල්ම අන්තර් කල්පයේ ඇතුලේ කෙනෙක් සංඝ බෙහෙදය කරගත්තොත් වැටහුණ අධිකාරණාව. කල්පය මිනිස්සු ජීවත් වෙන අසංඛ්‍ය කල්පයේ අන්තර් කල්ප 64ක් තියෙනවනේ අසංඛ්‍ය කල්පය ඇතුලේ. ඒකේ පළවෙනිම අන්තර් කල්පයේදී යම් කෙනෙක් අතින් සංඝ බෙදයක් වුණොත් අවීචීටනේ යන්නේ. එතකොට මේ අවීචී ආවිෂ තියෙන්නේ අන්තර්කල්පයයි. එතකොට පළවෙනි අන්තර්කල්පයේ ගෙවුනහම එයා අවීචියෙන් මිදෙන්න ඕනේ. අන්තර්කල්පය න්‍යාවස අවීචිය. සඳහන් කරනවා අවීචියට ගියපුවා එහෙම නිදහස් වෙනවා. ආය අවීචියට යනවා. එක්ක තිරිසං ආත්මික හරි പ്രേත ආත්මික හරි ඉඳලා අපව අවීචියට යනවා. හැබැයි සංඝ වේදේ වාගේ කර්මයක් කරපු කෙනා පළවෙනි අන්තර්කල්පයේ අවීචියට ගියොත් අන්තර්කල්ප 64ම අවීචියේ ඉන්නවා. අන්න ඒ තරම් ගැඹුරුයි කියලා සඳහන් කරනවා. මිදෙන්න මිදෙන්න බෑ. එතකොට දේවදත්ත ස්වාමීන් වහන්සේ මේවා මේකත් කළා. සංගයා ભેද කරන්න හිතනකොටම අර ධානාභිඥා ඔක්කොම බිඳුනේ ඇයි? මොකද මෙයා තීරණය කරනවා මං යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිල්ලා මං බුදුරජාණන් වහන්සේගෙන් වර පහක් ඉල්ලනවා. භික්ෂුව යාව ජීවම නැත්නම් මුළු ජීවිත කාලෙම පාංශුකුලික විය යුතුයි. මුළු ජීවිත කාලෙම පිණ්ඩපාතික විය යුතුයි. මස් මාංශ වලින් තොර විය යුතුයි. ඒ වගේම රුක්ක මූල සේනාසනම පරිහරණය කළ යුතුයි. මේ වාගේ වර පහක් මම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා. එතකොට දේවදත්ත ස්වාමීන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ වර පහට අවසර දෙන්නේ නැහැ කියලා. මෙයා අවසර වර පහ ඉල්ලන්න යන්නේ අවසර දෙන්නේ නැති බව දැනගෙනමයි. එතකොට මෙයා ඒකට තව භික්ෂුන් වහන්සේලා වගයක් හදාගත්තා. ඒ හදාගත්ත භික්ෂුන් වහන්සේලා කීපනමක් ඉන්නවා. සාකච්ඡා කරලා මම ගිහිල්ලා මේක ඉල්ලනවා. එතකොට මේක අනුමත කරන්නේ එතකොට මං සංඝයාට ගිහිල්ලා මේක කියනවා. භාග්‍යතුන් වහන්සේ මේක අනුමත කරන්නේ ඒක වැරදි කියලා. එතකොට මගේ කාරණාවට පහදින පිරිසක් ඉන්නවා. ඒ පිරිස අරගෙන මම එනවා. කියලා අරගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා යන්නේ. එතකොට මේ පිරිසක් අරගෙන ගියානේ. ආන් එහෙම තීරණය කෙරුවේ භාග්‍යතුන් වහන්සේට එරෙහි වුණානේ. එරෙහි වෙලා තමයි ගිහිල්ලා සංඝයාගේ පරිහරණය ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමීනි ඔබ වහන්සේ විවේක ගන්න මේ සංඝයා මම බලා ගන්නම් කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ දොස් කීවා. දොස් කියලා තියෙන්නේ නිකම් නේ කෙලතොල්ලා කියලා. සැරියුත් මුගලන් දෙනමටවත් සංඝයාගේ පරිපාලනය දෙන්නේ නැතිකොට ඔබ වගේ කෙලතොල්ලෙකුට කොහොමවත් දෙන්නේ කියලා. පිරිස ඉස්සරහ පිටනේ කීවේ. විශාල ලැජ්ජාවක් ඇති වුණා. කෙලතොල්ල කියන්නේ කාටද? කෙලතොල්ල කියන්නේ මන්දමානසිකයට. උම්මත්තකයා, මන්ද ප්‍රඥකයා. මේ ප්‍රඥාව නැති හින්දා මන්ද මානසික නිසා තමයි කට ඇරෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ගාව ඇවිල්ලා මේ වාගේ සැලසුම් සහගතව මෙච්චර පව් බව දැනගෙන කට අරින්න හිතුනේ මන්ද ප්‍රඥය හින්දා. එතකොට දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ කියන්නේ අපි කතා කරන හැටියට මන්ද ප්‍රඥයෙක්ද? අවිඥාලාභියෙක්. මේ වෙනකොට සිල් බිඳිලාද? නෑ පරාජිකා වෙලා නෑ. කොතනවත් උන්වහන්සේ හොරකම් කරලා නෑ. කාමසේවනය කරලා නෑ. මිනිස්සු මරලා නෑ. නැතිගුණ කියලා නෑ. තාම පිරිසිදු සිල් මත ඉන්නේ. පිරිසිදු කියන්නේ උපසම්පදාවෙන් පරාජිකා පරාජිකා නැහැ. පරාජිකා නැතුව ඉන්න කෙනෙකුටයි මේ මන්ද ප්‍රඥ කියලා කියන්නේ. ඇයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ සැලසුම් සහිතව ඇවිල්ලා කට හැරියේ? හොඳ හොඳ ප්‍රඥාවක් නැති නිසා. අන් ඒ මන්ද ප්‍රඥාට කට ඇරෙනවා. ටික වෙලාවක් ඉන්නකොට කට ඇරගෙන කෙල වැක්කිරෙන්න පටන් ගන්නවා. ඒකට තමයි කෙලතොල්ලා කියලා කියන්නේ. එහෙනම් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සංඝයාගේ පාලනය ඉල්ලන වෙලාවේ සඳහන් කළා ඔබ වගේ මන්ද ඔබ වගේ මන්ද බුද්ධිකයෙකුට කොහොමද සංඝයාගේ පාලනය දෙන්නේ සරියුත් මුගලන් දෙනකොටවත් දෙන්නේ නැතිකොට. ඒකට කේන්ති කියා. කේන්ති අරගෙන තමයි සංඝයා ભેද කරගෙන අරන් ගියේ. ඉතින් සංඝ ભેද කර්මය කියන අති දරුණු ආනන්තරීය පාප කර්මය කරගත්තා. එතකොට දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ වචනය අතහැරපු තැනම සරණ බිඳුණා. එහෙනම් අපි මේ සතිපට්ඨාන දේශනාව පුරාමත් පින්නතුනි කතා කළා මේ සරණ යනවා කියන එක. දැන් එතකොට තේරෙනවද උපසම්පදා සීලය බිඳගත්තේ නැහැ. නමුත් සරණ බිඳුණා. එහෙනම් මේ අවීචියේ ඉන්නේ සරණත් බිඳිලා. සංඝ ભેදේ කළා විතරක් නෙමෙයි සරණත් බිඳගෙන අවීචියේ ඉන්නේ. එහෙනම් මට සිල් තියනවා කියලා හිතුවට බෑ. තෙරුවන් කියන එක අතිවාරමයි. සරණ යනවා කියන එක අතිවාරමයි. ඒකයි මේ දේශනාව පුරාම අපි සාකච්ඡා නොකලත් මේ සරණ හැම වෙලාවෙම මතක් කරගන්න. ඒක අති අවශ්‍යම කාරණාව බවට පත් වෙනවා. එහෙනම් උන්වහන්සේගේ අභිඥා සියල්ලම සංඝ ભેදේ කරන්න හිතනවත් එක්කම ඉවර වෙලයි තියෙන්නේ. ඒ නිසා සංඝ ભેදයත් කෙරුවා තිසරණත් නැති කරගත්තා. ඒ නිසා තමයි අවීචියට ගිහිල්ලා ඉන්නේ. උන්වහන්සේ අවීචියට යනකොට අන්තර්ගත නැත්නම් මේ අසංඛ්‍ය කල්පයෙන් අන්තර්කල්ප 50 ගණක්ම ඉතුරුයි තව. එහෙනම් උන්වහන්සේ අවීචියෙන් මිදෙන්නේ නැහැ. ඉතුරු අන්තර්කල්ප 50 ගණම ඉවර වෙනකම්. නැත්තම් අවීචියට ගියපු අනික් අය අන්තර්කල්පෙන් අන්තර්කල්පයට වෙනස් වෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේට එහෙම වෙනස් වෙන්න හේතුවක් වෙනස් වෙන්න හේතුවක් නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් නිශ්චලව දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට කරදර කරපු නිසා සංඝයා වේද කරපු නිසා තිසරණ තිසරණ බිඳගත්ත නිසාත්. ඒ නිසා ඒක ඊටාම අවසනාවන්ත තත්ත්වයක් කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතින් තවත් වටිනා කාරණාවක් මේකත් එක්කම අපි සඳහන් කරලා යමු. මේ දේවදත්ත ස්වාමින් වහන්සේටම අදාළවමත් මේක සාකච්ඡා කර හැකි මේක ඔබට හරි වටිනවා. සරියත් මුගලන් දෙනම වහන්සේ එක අවස්ථාවක එක විහාරස්ථානයකට ගිහිල්ලා වස් සමාදන් වුණා. වස් සමාදන් වෙලා මේ කෝකාලික භික්ෂුව. ඒ භික්ෂුන් වහන්සේට කීවා අපි දෙන්න මෙහි ඉන්න බව කාටවත් කියන්න එපා. සරියුත් මුගලන් දෙනම වහන්සේ මෙහි වස්වසල බව කාටවත් කියන්න එපා. ඒ කීවට පස්සේ කෝකාලික ස්වාමීන් වහන්සේ වස්තුම් මාසෙම කාටවත් කීවේ නැහැ. මම ඉන්න තැන වස්වසල ඉන්නේ අහවල් දෙන්නයි කියලා කීවේ නැහැ. හැබැයි කියන්න එපා කිව්වේ වස් කාලේනේ. වස් කාලේ ඉවර වෙනකොටම කීවා. ආන් සරියුත් මුගලන්දෙන වහන්සේ වැඩ ඉන්නවා. ගිහිල්ලා වැඳගන්න, දම් පූජා කරන්න, පරිස්කාර පූජා කරන්න කීවා. හැබැයි කීවේ යටිහිතේ අරමුණක් තියාගෙන උන්වහන්සේලාට පූජා කරනවා ඔක්කොම උන්වහන්සේලා මෙහි තියලෙයි. ඒ ප්‍රත්‍ය ලෝභයෙන් ඒක කීවේ. ඊට පස්සේ උන්වහන්සේලා දෙන්න බැලුවා මේ මිනිස්සු එන්න පටන් ගත්ත වැල නොකඩී. පූජා කරන්න පටන් ගත්තා. ප්‍රතික්ෂේප කෙරුවා ඔක්කොම. එකක්වත් ගත්තේ නැහැ. කෝකාලික භික්ෂුවට දුන්නෙත් නැහැ. අපි දැන් අපිට එපා මේ ස්වාමීන් වහන්සේට පූජා කරන්න කියලා කීවෙත් නැහැ. උන්වහන්සේලා ගත්තෙත් නැහැ. අමනාපයක් ඇති වුණා Tamanට දුන්නේ නැති හින්දා. උන්වහන්සේලා ගත්තේ නැති එක ගැන නම් කල්පනා කරුවා උන්වහන්සේලා දෙන බොහොම අල්පේච්ච හින්දා ගන්න නැතුව ඇති. නමුත් මට දෙන්න තිබ්බන්නේ. ඒකට අමනාපයක් ඇති වෙලා අර කාරණාව ගැන අර හිම කල්පනා කෙරුවා වෙනත් නගරයකදී දැක්කා මිනිස්සු ඇවිල්ලා පූජා පවත්වනවා උන්වහන්සේලා පූජා ඔක්කොම බාරගත්තා වෙන නගරයක ආන් ඒ වෙලාවේ තමයි කේන්තියක් ඇති කරගත්තේ එහෙනම් මට ඒ සම්පත් හම්බ වෙයි කියලා ඊර්ෂියාවට තමයි මං ඉන්න තැන බාරගත්තේ නැත් එහෙනම් දැන් අර බාරගන්නේ එහෙනම් මිනිස්සු රවට්ටනවා මේ දෙන්න බොරු සිල් පෙන්නනවා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි ඒ සැරියුත් මුගලන් දෙන්න ගාව පාපිච්ච අදහස් තියෙනවා කියලා. මිනිස්සු රවට්ටනවා බොරු සිල් පෙන්නනවා අතන එපා කියලා ආන් මෙතන බාරගත්තා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා එහෙම කියන්න එපා කියලා. එපා කියනකොට කිව්ව නෑ පාපිච්චයි කියලා. එතකොට වань එපා කියන එහෙම කියන්නේ එපා කියනකොට නෑ නෑ කියලා කිව්වේ එතකොට අර අපි මුලින් කතා කරපු වචනයක් තිබ්බ මතකද අපේ ඇයිට? භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක දැන් එහෙනම් උන්වහන්සේ නෑ කියපු ගමන් නෑ ඔබ වහන්සේ දන්නේ මම දන්නවා පාපිච්චයි කියලා වාගේ. එතනම එතනම සරණ බිඳුන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේශ දැස ඉස්සරහ පිට නම් මුකුත් වෙන්නේ නෑ නොපිනී යනකොටම අර ගෙඩි හැදිලා උන්වහන්සේත් එහෙමම සරණ බිඳගෙන අවීචියට. මම කිව්වා අපි පින්දුතුන්ටත් වටින කාරණාවක් එතන තියෙනවා කියලා. එතකොට මේ කිසිම කෙනෙකුගේ ಗುಣ කියලා භාග්‍යතුන් හසේ දේශනා කරලා තියෙනවා ಗುಣ කියලා ප්‍රත්‍ය පිළිගන්වනවා නම් ඒක දැනගත්තොත් නම් බාර ගන්න එපා කියලා. ಗುಣ නැතු වෙනවා. එහෙමනම් අපි කෙනෙකුට කියන්න පුළුවන් ආන් අහවල් ස්වාමීන් වහන්සේ අහවල් දිහාට වැඩලා ඉන්නවා. අහවලා මේ හරි සිල්වත්, හරි ගුණවත්, බොහෝම භාවනා යෝගීව වැඩ ඉන්න කෙනෙක්. ඕගොල්ලොත් යන්න ගිහිල්ලා මොනවා හරි පූජා කරගන්න. පූජා කරලා පින් ලබා ගන්න කියලා ಗುಣ කියලා පූජා කෙරෙව්වොත් ඒ ස්වාමීන් වහන්සේ දන්නවනම් මේ ඒවල තියෙන්නේ මෙහෙමයි කියලා ඒ ප්‍රත්‍ය පිළිගන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. එහෙමනම් අපි ඇතුණුත් එහෙම දේවල් වෙනවා නම් අපි ඇතින් එහෙම එහෙම නොවෙන්න ඕනේ. ಗುಣ කියලා පූජා කරවන්න හොඳ නැහැ. කැමති කෙනෙක් පූජා කරයි. ಗುಣ කියලා පූජා කරවන්න, ಗುಣ කියලා දන් දෙව්වන්න, ಗುಣ කියලා සිව්පසේ දෙන්න හොඳනේ හොඳනේ නැහැ. එහෙනම් ඒ කාරණාව තමයි අපිට අපිට වටිනවා කියලා සඳහන් කරපු කාරණාව. නම් ධර්මදේශනාවේ කාලය නිමා වෙලයි තියෙන්නේ. නමුත් මේ චූටි ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඒකට චූටි උත්තරයක් දීලා අපි දේශනාව විවර කරමු. මේ කවුරු හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔබ වහන්සේගේ දේශනාවක් ආශ්‍රයෙනි මට ධර්මයක් පැහැදිලි නොවු හේයින් මේ ආසමි දේශනාවට බාධාවක් වූයේ නම් සමාව වයදිමි කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ කතරගම විෂ්ණු නාතහා පත්තිනි දෙවියෝ ගැන සඳහන් කර නොමැති බව දැනගතිමි කතරගම කිරිවෙහෙර මහා ഘോഷනම් දිව්‍ය රාජ්‍යයකට බාර දුන් බවද දැනගතිමි. එසේනම් තථාගතයන් වහන්සේ වෙත යම් දෙවිවරු ගැන වෙනත් යම් දෙවිවරු ගැන සඳහන් කර තිබේද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා නැහැ විෂ්ණු කියලා දෙවි කෙනෙක් ගැන. ඒක මේ ත්‍රිපිටකයේ කිසියම් තැනක තියෙනවා දැක්කොත් අපි පින්නතුන් එහෙම නැත්නම් වෙන කෙනෙක් කීවොත් වහාම හොයලා අරගෙන ඇවිල්ලා මේ මේ ධර්ම සභාවෙම මේ වාගේ අහන්න. ඔය ත්‍රිපිටකයේ 84000ක් ධර්මස්කන්ධයේ කිසිම තැනක විෂ්ණු කියලා දෙවි කෙනෙක් ගැන හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. එහෙම කෙනෙක් ගැන දේශනා කරලම නැහැ. එහෙනම් විෂ්ණු කියලා දෙවි කෙනෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ ඇත්තෙම ඇත්තෙම නැහැ. ඊළඟට අහනවා නාත දෙවියෝ ගැන. නාත කියලා දෙවියෙකුත් බුද්ධ ශාසනයේ නෑ. දැන් හුඟක් දෙනා හිතාගෙන ඉන්නවා නාත දෙවිය කියලා කියන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා. මන් දන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට අපහාස කරලා වපුරව ගන්නවද කියලා. මෛත්‍රී බෝසතාණන් වහන්සේට නාත කියලා කියන්නේ කියන්නේ නැහැ. නාත දෙවියෝ කියලා උන්වහන්සේගේ නමෙන් අපි යමක් කරනවා නම් ඒක වංචාවක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ එහෙම දෙවියෙක් ගැන දේශනා කරලත් නැහැ. ඊළඟට කතරගම දෙවියෝ කියලා කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලත් දේශනා කරලත් නැහැ. කතරගම දෙවියන්ට අපි ස්කන්ධ කුමාර කියලා කියනවා. ස්කන්ධ කුමාර කියලා කියන්නේ Hindu දෙවියෙක්. මේ විෂ්ණු ආදී දෙවිවරු ඉන්දියාව පුරාම ඉන්නවා. විෂ්ණු දෙවියන්ටත් ඉන්දියාව පුරාම පූජා පවත්වනවා. ස්කන්ධ කුමාර දෙවියන්ටත් ඉන්දියාවෙත් බොහොම පූජා පවත්වනවා. ඉතින් එහෙමනම් ලෝකේ ඉන්න හොඳම බෞද්ධයෝ ඉන්න ඕනේ ඉන්දියාවේ. එනට භාග්‍යතුන් වහන්සේගේ ආඥාව තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව හරියට පිළිහිටලා තියෙන්නේ. මෙහෙ කියලා. එහෙනම් අපි මේ රටේ එච්චරම විෂ්ණු පූජා පවත්වනවද මන් දන්නේ නැහැ. කෙසේ වෙතත් භාග්‍යතුන් වහන්සේ එහෙම කෙනෙක් සඳහන් කරලා නැහැ. අපි තව හරියට බොරුත් කියනවා බුදුරජාණන් වහන්සේ විෂ්ණු කියලා දෙවි කෙනෙකුට ශාසනය බාර දුන්නා කියලා. දන්නේ නැතුව කියහම ලේසි පවක් කියලා හිතෙනවද? භාග්‍යතුන් වහන්සේ දීලා නැති දෙයක් මේ කියන්නේ. උන්වහන්සේ අනුමත කරලා නැති වචනයක් මේ කියන්නේ. උන්වහන්සේ එහෙම දෙවියෙක් ගැනවත් කතා කරලා නැහැ. අපි සඳහන් කරනවා නිකන් ඇයි ඔබ වහන්සේ බාර දුන්නේ විෂ්ණු දෙවියන්ට මේ ශාසනය කියනවා වගේ කතාවක් නේ අපි ඒ කියන්නේ. එතකොට ඒක කොයිතරම් පෞසිද්ධ වෙයිද කියලා හිතන්න වෙනවා. එහෙනම් විෂ්ණු දෙවිය කියලා කෙනෙකුට බුදුහාමුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය බාර කරලා බාර කරලා නැහැ. උපුල්වන් කියලා දෙවි කෙනෙක් පිළිබඳව පිටකේ සඳහන් කරනවා. උත්පලවන්න. ඒ විෂ්ණු නෙමෙයි. සමහර කෙනෙක් මේ කාරණාව මගෙන් මේ පංචපුබ්බ නිමිත්ත සූත්‍රයෙන් වෙන්දේ යහන්න ඇති තව කෙනෙක් මම කතා කරලත් ඇහුවා when who කියලා සූත්‍රයකුත් ත්‍රිපිටකේ තියෙනවා. ඒ විෂ්ණු දෙවිය ගැනයි සඳහන් කරලා තියෙන්නේ කියලා. එහෙම සූත්‍රයක් තියෙනවා නම් ඒක විෂ්ණු දෙවිය ගැන සඳහන් කරපු සූත්‍රයක් නෙමෙයි සූත්‍රය කියවලා බැලුවොත් වැටහෙයි කවුරු ගැන කියලා ඇද්ද කියලා. කතරගම දෙවියෝ කියලා කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඉතින් කතරගම දෙවියෝ කියලා සඳහන් කරනවා නම් මහා ഘോഷ දිව්‍ය රාජයා ගැන තමයි කතරගම සඳහන් කරන්න වෙන්නේ. මොකද අපි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ලංකා ගමනේ ලංකාවට තුන්වෙනි වතාවේ වැඩම කළාට පස්සේ කතරගමට වැඩියා. කිරිවෙහෙර පිහිටවල තියෙන තැන භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදුනා. මේ මහසෑය, තූපාරාමයේ ශ්‍රී මහ බෝධිය පිහිටන තැන්, මිරිසවැටිය පිහිටන තැන් ඒ ඒ දිව්‍ය රාජවරුන්ට බාර කළා වගේම කිරිවෙහෙර පිහිටන තැනත් බුදුරජාණන් වහන්සේ බොහොම පිං කරපු දෙවියෙකුට කතා කරලා බාර කළා. ආන් ඒ දෙවියන්ට තමයි විශාල ഘോഷ කියලා කියන්නේ. එහෙම නැත්නම් මහා ഘോഷ කියලා කියන්නේ ඒ දෙවියන්ට. එතකොට කතරගමනේ කිරිවෙහෙර තියෙන්නේ. එහෙනම් කිරිවෙහෙර බාර දුන්නේ මහා ഘോഷ දිව්‍ය රාජයාට නම් කතරගම බාර දීලා තියෙන්නේ මහා ഘോഷ දිව්‍ය රාජයාට. එහෙනම් පින් දෙනව නම් පින් දෙන්න ඕනේ මේ සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජයාට මිසක් මේ මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට පින් දීලා පූජා පවත්වලා අපිට කවදාවත් සංසාරයෙන් එතර යන්න වෙන්නේ වෙන්නේ නැහැ. නමුත් මේ සත්පුරුෂයෙකුට පින් දුන්නාම අපිට ලොකු ආශිර්වාදයක් හම්බ වෙයි. කතරගම දෙවිය කියලා කෙනෙක්, පත්තිනි දෙවිය වගේ කියලා කෙනෙක් දේශනා කරලා නැහැ. නමුත් මේ පත්තිනි දෙවියන්ට පූජා පවත්වන තැන් අපේ රටේ ඕන තරම් තියෙනවා. ඒ තැන්වල ගිහිල්ලා යාති යාතිකාත් වෙනවා. මති මතු බුදු වෙන පත්තිනි දෙවියනි. ඉතින් එතනම මේ කාන්තාවකට බුද්ධත්වයේ ලබන්න බැරි බවම පිටකේ පැහැදිලිවම දේශනා කරලා තියෙනකොට පත්තිනි දෙවියෝ කියන්නේ කාන්තාවක්. ඇයට කියනවා මේ මතු බුදු වෙන පත්තිනි දෙවියනි කියලා. එතනම මිත්‍යා දෘෂ්ටිකයි. එහෙනම් එහෙම කෙනෙක් ගැනත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ නැති බව මේ වෙලාවේ බොහොම කෙටියෙන් සිහිපත් කරනවා මේ ප්‍රශ්නේ අහලා තිබ්බ නිසා. එමනම් අදත් ධර්මදේශනාවේ දායකත්වයේ සුපුරුදු පරිදි දීපලාල් විජේරත්න මැතිතුමා, හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දායකත්වයේ ධර්මින් ඒ වගේම දූ දරුවන් දයාබරණීය මෑණියන් ඒ අය සම්බන්ධ කරගෙන තමයි අදත් දායකත්වයේ දරන්නේ ආශිර්වාද කරනවා නිදන ප්‍රාප්තියට පැත්තුන දීපලාල් විජේරත්න මැතිතුමාගේ දයාබරණීය දෙමව්පියන්ටත් විජේරත්න මැතිණියගේ පියාණන් ඇතුළු සියලු දෙනාටමත් වර්ග પરම්පරාවේ මව්පස පියපස දෙපාර්ශ්වයේ නිදන ප්‍රාප්තියටපත් වන සියලුම ඥාතීන්ට මේ ධර්ම දානමය පින්කමෙන් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා සංසාර ගමනේ පින් බලාපොරොත්තු තැන්වල ඉපදලා ඉන්නවා නම් මේ මහා කුසල් ලබාගෙන සාංශාරික ජීවිත සුවපත් කරගනිත්වා කියලා ආශිර්වාද කරමින් සුජීවත්ව ඉන්න මෑණියන්ටත් දූ දරුවන් සියලු දෙනාටමත් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී භව චිරජීවනයේ උදාපත් වේවා මේ ධර්ම දේශනා මාලාව සිදු කර ගැනීම සඳහා නන් ආකාරයෙන් උදව් උපකාර කරන සියලු දෙනාටමත් මේ පින් අයිති වේවා සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණෙන ලොකු කුඩා සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී භව චිරජීවනයේ උදා වේවා සියලු දෙනාටම බහවහා ධර්මාවබෝධය ලැබේවා එවැගේම දීපලාල් විජේරත්න මෙතිතුමාටත් හිමාලී ප්‍රියංජලා මෙතිනියටත් මේ සිද්ධ කරන්නා වූ මහත් වූ සත්කාරය නිසා ඒ අයට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහාම මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා අපි සියලු දෙනා ආශිර්වාද කරමු.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 ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු